کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع تو لگی ہاں۔ سنیما کے نیم کی دھابی ہاں مدرسہ چلے مدرسہ කියලා කියනවා. ඒ මතකයම මම හිතන්නේ අපිව රසවත් කළා කියලා මම විශ්වාස කරනවා. මේ මතකයන් කොයි තරම් අපිව රසවත් කළා. එහි තියෙන මිහිර විඳගන්න නම් ඒ තියෙන මුල්ම ගීතවල රසයට අපි සමීප කරන්න ඕන. ඉතින් මේ කාර්යය කරන විවේකීරිදා සාක්ෂිය ඔබ මුණ ගැසෙන මේ වැඩසටහනට මම හිතන්නේ ඔබ ගොඩක් ආදරේ. ඒ තමයි මගේ රසන්නේ. අද අපි මේ ආරම්භ කරපු ගීතය වගේ තාම රසවත් උනේ. මිහිර පෙරුණු ඔබ ඉල්ලීම් කළ ගීතවලින් අද ඒ ගීත පෙළගැස්ම සිටී තිබෙන බව සතුටින් මතක් කරගන්න කැමැති. ඉතින් මේ මතක් කිරීමත් සමග අපි ඔබට ආරාධනා කරනවා මේ විනාඩි කිහිපය මధుරසංජලි සමග රැඳෙන්න. ඒ ආදරේ මිහිර විඳගන්න කියන ඉතාම ආදරණීය ආදරේ අපි 1944 වසරේ තිරගතම වතන් චිත්‍රපටයෙන් තමයි ඊළඟ මොහොතේ අද වැඩසටහන ආරම්භ කළේ. මේ වතන් චිත්‍රපටයේ කරන් දේවන් සමග ස්වර්ණලතා රංගපෑ චිත්‍රපටයක් ප්‍රධාන චරිතය. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ එම් සාදි සංගීතවත් කලාම් නෞෂාද් නෞෂාද් අලි දීපක රචිතා ඩී.එම්. මධෝ ගීත ගානා කළා සහරා බායි අම්බල්වාලි මේ මෑගේ නම සහරා බායි පමණයි නම් අම්බල්වාලි කියලා ඒක ඇගේ නමට එය ඉපදුණු ගමේ නම එකතු වෙනවා ඒ වගේම තමයි මේ රස්තන් චිත්‍රපටයේ මේ හරිම අපූර්ව කතාවක් තියෙනවා මේ මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය මුඛාවේ. එද නෞෂාද් 1919 දී තමයි ඉපදෙන්නේ. 1944 වෙනකොට වයස අවුරුදු 25යි. නෞෂාද්. නෞෂාද් විවාහ වෙනවා. මේ විවාහ වෙන දවසේදී නෞෂාද්ගේ මාමන්ගේ අනුරාග මේ හරි අපූර්ව කතාවක් කියනවා. මොකද මේ නෞෂාද්ගේ මාමන්ගේ කමිටුවේ මේ සමග්‍ර බෑනා සංගීත කටයුතු කියලා තමන් විවාහ මංගල උත්සවයට ආරාධනා කරපු ආරාධ්‍යන්ට සංගීත කටයුතු කියලා. ඔව් කියන්නේ මේ මගේ දැනුණා මුම්බායේ මේ හඳුන් මහණෙක් කියලා. නමුත් මේ විවාහ මංගල්‍යයට පැමිණෙන සංගීත කණ්ඩායම වාදනය කරන්නේ මේ රත්තම් චිත්‍රපටියේ දී අනුවාදන සහ ගීතකමේ ගායනය කළේ ඒක ඉතාමත් පාපුරි සිදුවීමක් නෙවෙයි. අනිවාර්යයෙන්. ඉතින් මේ වගේ රසවත් දේවල් තියෙනවා මේ හිරි මතකයන් තියෙනවා. ඒක අපි ඒවා ඉතින් ඒක ඔබට මතක් කරන්නේ මේ ගීත සේමේවත් රසවත්. මේක අපි ඊළඟට යන්නේ ආංශිකපටයේ ගීතයක 1953 තිරගත වුණු රාජ් කපූර් නර්ගිස් තමයි මේක ප්‍රධාන චරිතයන් පානක කරනවා. රාජ් කපූර් කියුවාම මේ ඡාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට පත් වුණු රංගන ශිල්පියෙක් ඔහු ඔහුගේ රංගනය බ්‍රිතාන්‍ය ටයිම්ස් සංග්‍රහවමකින් සදාකාලික ලෝ හොඳම රංගනයන් 10 අතරට එක් කර තිබෙන වගක් සඳහන් වෙන අතර ඒ තරමට ඔහු සම්ජනප්‍රිය කෙනෙක් ෆිල්ම්ෆෙයාර් සම්මාන 9ක් ඔහු දිනාගෙන තියෙනවා 19කට ඔහු යෝජනා වුණු නිර්දේශ වුණු කෙනෙක් විදිහටත් මහත් සිනමාවේ අපිට හඳුනා ගන්න. පිළිවන්. අපි මේක ඉතලස් වෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය කරන රාජ් කප් संगीतक कला पद्धति शंकर साहब जाए किचन दीपक रचिता हफ्सत जाजपुर गीत गाना करनवा राज कपूर सह नरली सिंह लता मंगेशकर संग मुकेश دل پر چھایا میرا انگلنگ گز کھایا میرا انگلنگ گلس کھایا جانے نظر پہچان دے باندھ دل پر چھایا परिता کسی سے کم تو نہیں کیوں کو تک چھپایا مجھے روز روز ඊළඟට තෝරාගන්නේ 1961 වසරේ තිරගතම ශ්‍රී චිත්‍රපටයේ ගීත ශාන්තාරාම සමගින් සම්බය තමයි මේකේ ප්‍රධාන රංගන ශිල්පිනිය සහ ශිල්පියා බවට පත්වන්නේ. මේ ගීතය ඉල්ලුවේ විශේෂ කෙනෙක් ලලිත්මත් මතක් කරන්න ඕනේ අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන නාලනී රණසිංහ මහත්මිය. ඔබට මතක නම් කහවන් කොයමද? සිත මගේ සුවපත්ය සම්පත්‍ය වගේ ගීත ගණනාවක් සරල ගීත විතරක් නෙවෙයි අපේ සිංහල සිනමාවටත් ගීත ගණනාවක් දායාද කරපු විශිෂ්ට ගායන ශිල්පිනියක් නාලි රණසිංහ මහත්මිය මෙරසන අහනෝ. ඉතින් එතුමිය තමයි අපිට මතක් කරේ රයිට්මට මේ ගීතය ලබා දෙන්නේ කියලා. දැන් ශාන්තාරාම් කියලා කියන්නේ මේ ಭಾರತ සිනමාව නිර්මාණය කරගන්නට ಭಾರತ සිනමාව ලොවට ගෙනියන්නට දායකත්වය ලබා දුන්නු ප්‍රබල චරිතයක් තමයි සංසාරාම් කියලා කියන්නේ. ඔව් ඇත්තටම මේ සිනමා කලාවට මුද්‍රා නාට්‍ය ශිල්පය එකතු කළේ මේ ශාන්තාරාම්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රාජකමල් දෙවියන් අධ්‍යක්ෂණය කරන්නේ වී ශාන්තාරාම් සංගීතවත් කලා ශ්‍රී රාමචන්ද්‍ර දීප රචකයා රාජින්ද්‍ර ක්‍රිෂන් ගීතේ ගායනා කරනවා ලතා මංගেশකර. Oh මෙතන ඉන්න කතාව ඔබ කැමති ගීතයක් කියනවා නම් අපිට මතක් කරන්න අපිට කතා කරන්න 066 22 83 600 066 22 601 කියන දුරකථන එක අපි මේ වෙලාවෙන් කරලා තිබුණා. තවත් ඉතාම රසවත් වුණු ගීත පෙළක් අද දවසේ තියෙනවා ඔබ ඉල්ලීම් වගේම අපි තෝරාගත්තු ගීත අතර ඉතින් ඒ රසය ඔබට සමීප කරන්න සූදානම්. අපි යමු ඊළඟට දේවානන්ද සමගින් ගීතා බාලි රංගපාන පොකට් මාර්ච් චිත්‍රපටයේ ගීතයට 1956 තිරගත වුණා. අපි දන්නවා දේවානන්ද කියද්දී රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි ලලිත් මුන්තන නිෂ්පාදකවරයෙකු වශයෙන් උත් ඒ වගේම අධ්‍යක්ෂවරයෙක් සහ තිරනාටක රචකයෙකු වගේම මේ සිනමා සමාගම් සාහිත්‍යකරුවෙකු විදිහටත් ඔහු ಭಾರತයේ අපිට හඳුනා ගන්න පිළිවන් කෙනෙක්. මාත් සහ මූවිස් වෙනුවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එච්.එස්. රවයිල් සංගීතවත් කලාම් මදන් මෝහන් දීපද රචකයා වගේම කුෂ්ණ මේ කලාස් මෙහෙමුත් සමග ලතා මංගেশකර් ගායනා කරනවා චිත්‍රපටියේ දේවාන් සහ ගීතබාලි වෙනුවෙන් मिलते जहाँ बनाने वही आशियाँ ये नई नई प्रीत है तू ही तो मेरा मीत है न जाने कोई साजना ये तेरी मेरी दास्तां हमारे ये प्यार का කියන්නේ අශෝක් කුමාර අනුපාපු ගීතයක් විදිහට රස වෙන්නේ ඉන්දිය සිනමාව අපි දන්නවා මේ ඊයාගේ චරිතය නඟපත් වෙන තමයි අශෝක් කුමාර කියලා කියන්නේ. ඒක හරි අපූර්ව සිද්ධියක් කියන්නේ මේ තමා මුල්වරට චිත්‍රපටයක හැමතැනම පස්සේ ලැබුණු රුපියල් 150ක මේ වැටුප මුදල එවක මේ විශාල මුදලක් වූ නිසා මේ පුත හිතා ගන්න බෑ මේක කොහොමද තියාගන්නේ කියන්නේ ආරක්ෂා කරලා තියාගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තමයි ඔහු මේ කරලා තියෙනවා කියන්නේ නයිස්නයිස් ඒ මොකද මේ ඔස්ට්‍රේලියාවට තැන්පත් කරලා ත්‍යාගත්ත කියලා තමයි පසුගාමී කියලා කියනවා මෙහෙම තමයි මම ත්‍යාගත්තේ. එහෙම තමයි සමහර සුන්දර දේවල්. ඔව් ඒක හින්දා වෙන්නේ මේ හිතන්නේ ඔස්ට්‍රේලියාව කරන මේ සිත්පතියේ කියන කොමන්ට් ලැබුණා. ඒකයි පිළිතුරු ලයිස්ට් එකටලා ඔවුන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් නිරුවන්ට එක් දස් නිසා පරිස්සමේදී ඒ ආත්මය චිත්‍රපටයේ සංගීතවත් කළේ සසින් දේවගමන් ගීත රචකයා කමල් ජලාලාබාදී ගීත ගායනා කරනවා අමිත් බායි කර්ණාටකී වසරට මේ චිත්‍රපටයේ විශ්වජිත් සමගින් සෛරබානු තමයි ප්‍රධාන චරිතරයන් වහන්නේ සෛරබානු කුවම් රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි නර්තනය තුළිනුත් ಭಾರತ සිනමාවට අලංකාරයක් එක් කරපු සුරුකී රංගන ශිල්පිනියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන් මේ 60 70 දශකවල තමයි ඈත ಭಾರತ සිනමාවේ තමන්ගේ රංගන ජීවිතය තුළ නමක් දිනාගත්තු කාල සීමාවකට පත්වන්නේ April 4, 2007 निष्पादन को अध्यक्षण के शिवोद मुखर्जी पद्मश्री शंकर जयकृष्ण संगीत एवं बसवत कला दीपक रसिका शैलेंद्र ने गीते गाना करना मोहम्मद रफी ج میرے سپنے میرے اپنے میرے پاس آ گلے لگ جا میرے سپنے میرے اپنے میرے پاس آ تجھ میں بسی ہے بادل سے جو آس ہے مور کو میرے دل کو وہ تجھ سے لگی ہے کے سپنے میرے اپنے लग जा मेरे सपने मेरे अपने मेरे पास आ දැන් මේ වගේ රසවත් ගීත අහගෙන ඉන්නකොට සමහරවිට ඔබත් රසවින්ද ගීත මතක් වෙනවා ඇති. කාලෙකින් රසවින්දින හැබැයි අවස්ථාවක් නොලැබෙන්න ඇති. ඉතින් අපේ වැඩසටහනින් මේ අවස්ථාව වෙන් කරවා ගන්න පුළුවන්. අපිට කතා කරලා මතක් කරගන්න එහෙම නැත්නම් ලිපිනේ ලියන්න පුළුවන්. එච්පාදක මధుර සංජලී රංගිර ශ්‍රී ලංකා ගෝමී කියලා ගමන පිළිපිනේ කතා කරනවා නම් මේ වෙලාවේ 0.66යි 22.83 0.66යි 22.83 601 අපි යන්නේ රාජකුමාර සමගිය මීනා කුමාරී ළඟ පාපෝ චිත්‍රපටයේ ගීතයක් අහන 1931 වසරේ අගෝස්තු මාසයේ පළවෙනිදා තමයි මීනා කුමාරී උපත ලැබුවේ. දිල්ලත්නා ආ ඒ පරාජ 1931 චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ සමල් අම්රෝහිත් සංගීතවත් කළේ පද්මශ්‍රී ශංකර සංජායකිෂන් දීපද රචක ශෛලේන්ද්‍ර ගීත ගායනා කරනවා ලතා මංගেশකර් මීනා කුමාරී اری کتنے ہے یہ گیت بنائی پان جی نے گیپ جلا ඒ නිසා තමයි විශ්වාසය තුළ තමයි ඔබ මේ තරම් අපෙත් එක්ක කාලයක් රැඳෙමින් තව තවත් මේ වැඩසටහන පිළිබඳව මතක් කරමින් බොහොම ආදරෙන් ඉන්නේ ඉතින් අපි ඒක තාම ගෞරව කරනවා. අපි දුනිය චිත්‍රපටයේ ගීතයකට යමු 1949 තිරගත වන්නේ කරන් දේවන් සමගින් සුරයියා තමයි චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙන්නේ. ಭಾರತ සිනමාවේ වැඩිම මුදලක් ගෙවූ රංගන ශිල්පිනිය බවට පත්වලා හිටිය කියලා කාලයක සටහන් වෙනවා. ඒ වගේම මේ 47 50 වගේ කාලයක මේ අවුරුදු 3ක කාලය තුර චිත්‍රපට 30ක විතර රඟපාමින් තමා වෙනුවෙන්ම ගායනා කළා ගීත ඒ කියන්නේ සුරේයට කොයි තරම් ඉල්ලීමක් තිබුණාද කියන කාරණේ පැහැදිලිද මේ ගීතේ මොහොමඩ් රෆී සමග ඇයම රඟපාමින් ඇයම ගීත ගායනා කරනවා මේ චිත්‍රපට නිෂ්පාදනය කළේ පාසි සහෝදරයෝ අධ්‍යක්ෂකවරයා එස් එස් හස්නේ සංගීතවත් කලා ශ්‍රී රාමචන්ද්‍ර දීපද රචක එස්.එච්. දිවාරි මේ ගීතය ගායනා කරන මොහම්මද් රෆි සමග සොරයියා චිත්‍රපටයේ කරන් දේවන් සහ සොරයියා تم نے تو سر جھکا دیا اب تو جو ہو ہوا کرے اب تو جو ہو ہوا کرے ہم نے تو گھر جلا دیا درد جو میٹھا میٹھا تھا اور اسے بڑھا دیا آئیے تو نے کیا کیا تھی کیا سے بتا دیا درد جو میٹھا میٹھا تھا اور اسے بڑھا دیا بھائی تم نے کیا کیا فوٹو نے راتلی مدورا دیا فوٹو نے راتلی مدورا دیا درد جمی کھا میں لکھا اخبار نے بڑھا دیا بھائی تم نے کیا मुझसे ये क्या बता दिया दर्द जो मीठा मीठा था और उसे बढ़ा दिया हाय तूने क्या किया අද දවසේ අපේ වසංගීතයේ තෝරාගෙන බෞද්ධ බෞද්ධ චිත්‍රපටයේ 1952 තියෙන ගතුණු භාරත් භූෂන් සමගින් මීනා කුමාරි වන්පාන්නේ භාරත සිනමාවේ අඟුලිමාල කියන අනුවර්තන නාමයෙන් තමයි අපි භාරත් භූෂන්ව හඳුන්වන්නේ. නිෂ්පාදනය කළ බයිජුබරා 1952 ප්‍රකාශ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ විජේ බා සංගීත කළ නෞෂාද් ගීත රචක ශකීල් බදාමි ගීත ගායනා කරන මොහම්මද් රෆී මෙතන මේ ගීත සමගින් අද වැඩසටහන අපි සමුගෙන ගියත් ඔබට පිළිවන්න මේ වැඩසටහනට ලියන්න ඔබ කැමති ගීත ඔබ වැඩසටහන පිළිබඳව හිතනට අපි ලබන සතියේ සමුවන නිසා ඒ රසවත් භාවයට වින්දනය කරන්න ලබා දෙන පිළිවෙලකමක් ලැබෙවි. අපේ ලිපිනේ තමයි නිෂ්පාදක මధుර සංජලී රණගිර ශ්‍රී ලංකා සමිතියේ සම්මුල්ල නිෂ්පාදක මధుර සංජලී රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලි දඹුල්ල. මොහොතේ අද අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පුල. on. چاند کو ڈھونڈے پاگل سورج شام کو ڈھونڈے سویرا میں بھی ڈھونڈوں اس پریتم کو ہو نہ سکا کتب کون ہے